හොඳයි එමනම් අපි ධර්ම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ප්‍රශ්න සාකච්ඡාවකට අපි බහින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඉන්න උග දෙනෙක් එක සම්බන්ධ වෙලා තියෙන නිසා විශේෂයෙන් හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒක ලකුණක් විදිහට දැනටමත් සාකච්ඡා කිරීම සුදුසු ඇහිතන ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ලිඛිත ප්‍රශ්න අනුව සාකච්ඡාට බහින්න බලාපොරොත්තු වෙන්නේ. මේ එක ප්‍රශ්නයක් චිත්තානුපස්සනා භාවනා වඩන පිළිවෙල උදාහරණයක් ගැන පහදාන්න දෙන මැනවි. මේ භාවනා කිරීමේදී පරියංගේ සිටීම, කය ඍජුව තබා ගැනීම, ආනාපානයේ මෙනෙහි කිරීම සහ ආනාපාන නිමිත්තට සීය පිටුවා ගැනීම යන මේ යන ආනාපාන සති භාවනා වඩමින්ම කළ යුතු දැයි විශේෂයෙන් දැනගන්නට කැමැත්තෙමි කියලා. ඉතින් මේක මේ ප්‍රශ්නෙට ප්‍රායෝගික උත්තරයට වඩා ප්‍රශ්නේ තියෙන මේ මූලධර්මයේ මේ පැත්ත විස්තර කරපුවාම මේක තේරෙනවා. ඇත්තටම චිත්තානුපස්සනා භාවනා කරන එකක් කියලා එකක් නෙමෙයි සඳහන් වෙන්නේ කෙරෙන එක. ආනාපාන කායනුපස්සනා හරියට කරනකොට හිත ඉබේම චිත්තානුපස්සනාවට යනවා. එහෙම නැතුව අපි කායනුපස්සනා මෙතනින් කරලා ඊට පස්සේ චිත්තානුපස්සනාවට හරවනවායි කියලා එහෙම දෙයක් යෝගාවචරයට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා චිත්තානුපස්සනා භාවනාව වඩන පිළිවෙල උදාහරණයක් ගැන පහදා දෙන මැනවි කියන එක මෙහෙම කිව්වනම් ඔන්න ප්‍රශ්නේ කැළපෙනවා. චිත්තානුපස්සන වැඩෙන පිළිවෙල. උදාහරණයක් ගැන පහදා දෙන්න මැද කිව්වනම් ප්‍රශ්නේ ව්‍යාකරණානුකූලයි. වඩන පිළිවෙල කිව්වොත් වෙන්නේ ඉතින් ලොඩක් ප්‍රශ්න මතුවෙනවා කොතෙන්දද විද්‍යාව විස මේ චිත්තානුපස්සනට හරවන්නේ? එතෙන්දි තායසරයක් අරන්නේට යන්න ඕනද? එතෙන්දි තායසරයක් රුක්ක මූලයට යන්න ඕනද? ශූන්‍යාකාරයට යන්න ඕනද? නැගිටලා ආයේ වාඩි වෙන්න ඕනද? নানা ආකාර ප්‍රශ්න මතුවේ. ඒ මොකද ඒ අර වඩනවා වැඩෙනවා කියන අකර්මක සකර්මක ભેදේ මුගාක් වෙලාවට මූලධර්ම වශයෙන් තේරුම් අරගෙනත් නැහැ. ඒ වගේම මේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා සාමාන්‍ය ක්‍රමේ තියෙන්නේ ආනාපාන සතිය හෝ සතිපට්ඨාන භාවනා වැඩන කොයි දේ හෝ ප්‍රධාන වශයෙන්ම අපි රූප ධර්මයක් මුල් කරගෙන කායනපසනාවෙන් ආරම්භ කරාට පස්සේ ඒ රූප ධර්ම සියුම් වේගන යනකොට ඉබේම හිත නාම ධර්ම දිහාවට හැරෙනවා වේදනානුපසනා චිත්තානුපසනා ධම්මානුපස්සනා පැත්තට. ඒ හැරෙන වෙලාව වෙනකොට තාමත් ආනාපානයත් ඊටාම සියුම් මට්ටමක තියෙනවා. නමුත් ඒක තියනවා නොතිබෙනවා ගානේ තියෙන. ඒ ආනාපාන සියුම් මට්ටම නිසා රූප ධර්ම වල සියුම් මට්ටම නිසා හොඳට හිත කර්මන්නේ වෙලා මර පාගුඤ්ඤ මුදුතා කම්මඤ්ඤතාවක ලකුණු මතුවෙලා හිත නාම ධර්මත් අල්ලන්න පුළුවන් තරමට නාම ධර්මයක් සියුම් නාම ධර්මයක් දැනගන්න පුළුවන් තරමට හිත ප්‍රසාද භාවයටපත් වෙනවා. පත් වෙනකොට හිතෙන්ම කෙරෙන දෙයක් ඒක. එහෙම නැතුව එතෙන්දි විශේෂයෙන් කළ යුත්තක් නැහැ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ හිත පවතින්නේ රූප ධර්මයක් අරමුණු කරගෙනද නාම ධර්මයක් අරමුණු කරගෙනද කියලා බහුසුත දැනුම තියෙනවා නම් ඒක භාවනාවට ධෛර්යයක් වෙනවා භාවනාවට තල්ලුවක් වෙනවා දැන් නැති වුණොත් හිත කලකොල වෙන්න අන්දමන්ද වෙන්න සැක උපදවන්න ඉඩ තියෙන නිසා මේක පිළිබඳ අහලා සාකච්ඡා කරලා තියෙන එක හොඳයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒවා ඒ වෙලාවල යම් යම් දේවල් වෙනස්කරනද කරන්න කියන දෙයක් නැහැ. ඒ නිසා චිත්තානුපස්සනාව කියන ප්‍රශ්නෙට යනකොට කියන්න තියෙන්නේ ඒ හිතේ තියෙන මේ හිතේ නාම ධර්ම වල තියෙන ඊටාම සියුම් මට්ටමක තියෙන රූප ධර්ම ප්‍රකට වෙලාවදී ඒක පේන්නේ නැහැ. නමුත් නාම ධර්ම සියුම් වේගන සියුම් වේගන යනකොට ඒ චිත්තානුපස්සනා කොටස් නාම ධර්ම කොටස් ටික ටික ටික ටික ටික මේ පේන්න පටන් අර ගන්නවා. ඒ පේන්න පටන් අර ගන්නකොට Taman දැනගන්න ඕන දැන් අල්ලන්න කියලා ප්‍රමාණයක් එහෙම නැත්නම් හැඩයක් ආකාරයක් තියෙන රූප ධර්ම නැහැ. නමුත් භාවනාවේ සතිය දිගට පවතිනවා සමාධිය දිගට පවතිනවා කියලා දැනගෙන යන්න පුළුවන් හොඳට බහුසුත භාවයේ තියෙන කෙනා. නිසා චිත්තානුපස්සනා කොටසේදී මේ මේ ආනාපාන සති සූත්‍රය වගේ ඉස්සරහට යනකොට පෙන්වන්නේ චිත්ත පරිසංවේදී අස සිස්සාමීති සික්ඛති චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්‍රමෝදයන් චිත්තං සමාදහං චිත්තං කියලා මේ මාර කියන විදිහට ප්‍රශ්නේ මෙහෙම නගනවා නම් භාවනා වැඩෙන හැටි උදාහරණයක් විදිහට සාකච්ඡා කරනවා කියන තියෙන්නේ ආනාපානේ දැනෙන්න නොදැනෙන මට්ටමට අඩු වෙලා තියෙන්නේ නමුත් කිසිම සැකයක් නැහැ. Taman දන්නවා සතිය තියෙන බව, Taman දන්නවා මේ සමාධිය තියෙන බව. එතනදී හුලං වදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත නැසලි දිගට ඉදිරියට යනවා සැක කරන්නේ. ඒක තමයි චිත්තානුපසනාව වැඩෙනකොට තියෙන ලකුණු. මට දැන් අරමුණ නැහැ නේද? අයෙන් හුස්ම අරගෙන බලන්නවක්වත් ඇස් දෙක අරලා බලන්නවක්වත් එහෙම කලබල කරන්නේ නැතුව තුනී වෙච්ච ආනාපානය දැනට පේන්නේ නැහැ. නැත්තම් වරින් වර පෙනෙනව වෙන තත්ත්වය තියෙනවා. ඒවත් හිත කලකොල කරගන්න නැතුව දිගට සතිය සමාධිය දිගට පවත්වන්න නම් ඔය චිත්තානුපසනාව පිළිබඳව සූර වෙන්න ඕනේ. නමුත් එතෙන්දී කරන දෙයකට වැඩිය කෙරෙන දේ බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. නිසා මේ දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටස අහනකොට හොඳට මේ තේරෙනවා පටලවාගත්තේ කිය හැටි භාවනාව මේ භාවනා කිරීමේදී පරියංකේ සිටීම කය ඍජුව තබා ගැනීම ආනාපානයේ මෙනෙහි කිරීම සහ ආනාපාන නිමිත්තට සිය පීඨවා ගැනීම යන ආනාපාන සති භාවනා වඩමින්ම මේ චිත්තානුභාව චිත්තානුපස්සනාව කලෙද්දී විශේෂයෙන්ම දැනගන්නට කැමැත්තියි. ඒ කියන්නේ ආය ගසා දාලා මූණ පත්තපය හොදා නැල්ල දැන් කායනුපස්සන ඉවර දැන් චිත්තානුපස්සන පටන් ගන්නවා කියලා එකක්ද කියලා අහන්නේ. එහෙම නෙමෙයි. කෙරෙනවා නම් කායනුපස්සනා සමතුලිත වේගන යනකොට හිබීම චිත්තානුපස්සනා කොටස සිදු වෙන්න පටන් අර ගන්නවා. නමුත් දැම්මට දකින්න තරම් වායෝ පොට්ටබ්බ ධාතුව නැහැ. ආශ්වාස ප්‍රශ්වාස වෙනස නැහැ. ඒවන හිත සැලෙන්නේ නැහැ. හිත ආති සතිය තියෙනවා සමාධිය තියෙනවා කියන විශ්වාසය එනකොට ඒකෙන් දැනගන්න පුළුවන් දැන් ඉතින් නාම ධර්ම කොටසක් අරමුණු කරගෙන තමයි භාවනාව යන්නේ. අර රූප ධර්ම ඊටාම සිව් මට්ටමකට බහැලා තියෙනවා කියලා මෙසැලී ඉදිරියට යන එක තමයි දක්ෂ යෝගාවචරයේ ගිහින් බලාපොරොත්තු වෙන්න ඕනේ. නැත්නම් මේ වගේ ප්‍රශ්න ඇහිීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ උදාහරණ වශයෙන් ගෙන හරි දක්වමින් ආනාපාන දිගේ ගියාට ආනාපාන දැන් නැහැ. නමුත් ඒක පිළිබඳව සැක කරන්නේ නැහැ. ඒක පිළිබඳව හයියෙන් හුස්ම ගන්න හදන්නේ නැහැ. ඇස් දෙක අරලා බලන්න යන්නේ නැහැ. සමහරවිට මේ කයන දැනියනවා. කොටසක් තේරෙනවා කොටසක් නොදැනී යනවා. අන්න ඒ වගේ ධර්මතා මත වෙන අනිතික මුළු කය වෙනුවට බරගතියක් වැටෙනවා. මුළු කය වෙනුවට උණුසුමක් වැටෙනවා. මුළු කය වෙනුවට කම්පනයක් වැටෙනවා. නමුත් දන්නවා මේ මේ කය නියෝජනය කරන සියුම් ධර්මතා විතරයි කියන්නේ. මමය මාගේය ලොකුය පුංචිය ස්ත්‍රිය පුරුෂය කියන හැඟීම් එන්නේ කම්පන ගති චංචල ගති වචරයි පේන්නේ. එතකොට ඒ කියන්නේ හිත නාම ධර්ම දිහාට යන්න කැමැති ගතිය තමයි එකෙන් පෙන්වන්නේ. ඊගාවෙක කායනපසනාට අයත් ආනාපාන සති භාවනාවේ පාසඳන් ද ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සිරුර ඍජුව තබාගෙන දැස් වසාගෙන පරියංකගත වූ යෝගාවචරයට තමගේ 100ට සිහිය මූණට මූණලා තබා ගන්නා ලෙස උපදෙස් ලැබේ. ගරු ස්වාමීන් වහන්සේ සිහිය මූණට මූණලා තබා ගැනීම කුමක්ද? ඒ කරන්නේ කෙසේද? මේකදී මේක ලියන්න ඕන සිහිය නෙවෙයි ආනාපානයේ මූණට මූණලා තබා ගැනීම කියාගත්තාම ප්‍රශ්නයයි. 100 නෙමෙයි මූණට මූණ දාලා තියාගන්නේ ආනාපානේ මූණට මූණ දාලා තියාගන්නවා කියලා කියන්නේ ආශ්වාස කරන වෙලාවේ ආශ්වාස කරන බව දන්නවා ප්‍රශ්වාස කරන වෙලාවේ ප්‍රශ්වාස කරන බව දන්නවා දැන් මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙන තැන බව දන්නවා මේ ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට මාරු වෙන තැන බව දන්නවා ඉතින් මේක සාමාන්‍ය අපේ ජීවාරය අපි කියන්නේ දැන් අරමුණට මූණට මූණ දාලා මේ 100ට මූණ මූණට දාලා තියාගන්නවා කියලා වචනේ පැටලිලෙන් තමයි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ හුස්ම රැල්ලේ මුලමඳාක මෙනෙහි කිරීම යනු නාසික අග්‍රයත් අග වශයෙන් පෙනහැලෝ උදරයත් ඒ දෙක අතරමැද වශයෙන් උගෙන හුස්ම ගමන් කරන මාර්ගයේ දිගේ හුස්ම රැල්ල සමග සිහිය සිදුර තුළට යෑම පිටවීම සිදුවන ආකාරය බැලීමද එසේ නොමැතිව වෙනස් ආකාරයක්ද මේ පහදා දෙන්නේ මේකට ඇත්තටම සමහර මේ ගුරුවරුත් මේ වගේ කියලා දෙන වෙලාවල් තියෙනවා. නමුත් මේ මම තේරුම් ගත්ත ක්‍රමයට මම නම් මතක් කරන්නේ අපි විශාල ආයතනයක ආරක්ෂාව සලසනද ආයතන වටේට දාපයක් බැඳලා ගේට්ටුවක් අඩුල්ලක් තියලා එතන මුරකාරයෙක් නතර කරලා එයාට මුරකාවල් කාමරයක් හදලා දීලා ඉන්න තැනක් අපි හිතාගත්තොත් එතකොට මේ ගේට්ටුවේ ඉන්න මුරකාරයා බලාන ඉඳද්දී ආයතනයට පෙරහැරක් යනවා ඇතුළට ඉතින් පෙරහැර යනකොට මුරකාරයා මුරකාමර ඉනක දැනගන්න නෙමෙයි ඉස්සලා කතකාරයෝ තමයි දැන් යන්නේ. එතකොට එයාට ලකුණු ලකුණක් කරන්න ඕන පුළුවන් නම් වෙලාවට පෙරහැරේ මුල යනකොට 8යි 2යි. එතකොට ඊට පස්සේ පෙරහැර ඇදීගෙන ගිහලා අන්තිමට උන රන්දෝලිය අරගෙන යනවා. එතකොට දානවා පෙරහැරේ අග දකින්නකොට මං 8යි 10යි. එතකොට 8යි 2යි 8යි 10යි අතරමැද පෙරහැර ගිහිල්ලා තියෙනවා. නමුත් මුරකාරයා පෙරහැරත් එක්ක ඇතුළට ගිහිල්ලා නැහැ. මුරකාරයා කූඩුවේමයි ඉන්නේ. ඒකත් එක ගණන් ක්‍රමයක්. එහෙම නැත්නම් යාට පුළුවන් පළවෙනි එකට යනකොට මේගොල්ලොත් එක්කම ඇතුළට යන්න පුළුවන්. කසකාරොත් එක්කම ඇතුළට ගියාම නමුත් ඒසොට ආයතනේ ආරක්ෂාව නැති වෙනවා. ඒ නිසා මුරකාරයා මුරකාමරේ ඉඳගෙන පෙරහැර යනකොට මේ මුල, මේ මැද, මේ අග කියලා දැනගන්න. ඊට පස්සේ පිළියෙට එනකොටත් මේ මුල, මේ මැද, මේ අග කියනවනම් තමන් අර කලින් යෝජනා කරගත්ත තැනම තමයි හිත තියාගෙන ඉන්න ඕනේ. ආනම්බනේ පටන් ගන්නකොට මුල කියලා දැනගන්නවා. අවසානයේකොට අග කියලා දැනගන්නවා. මේ දෙක අතරමැද මැද. එහෙම නැතුව ආස්වාසේ මුල ඉඳලා මැදට යනකොට මිනී කරන තැන පපුව දිහාට ගිහිල්ලා අන්තිම වෙනකොට වෙන ඇහැලට දිහාට යෑම වෙනකොට වෙන්නේ එක තැනක හිත තබා ගැනීමක් වෙන්නේ නැහැ. ඒකට ඒකාග්‍රතාවය කියන එක කැඩෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආස්වාද ප්‍රසවාසයේ බැලීමට ප්‍රකට හොඳට වැටෙන එක තැනක හිත තැම්පත් කරලා එතනින් ඇතුල් වෙන්න පටන් ගන්නකොට ආරම්භය කියලා හිතා ගන්න. හුස්ම ගියාට පස්සේ එතනින් අවසාන කියලා හිතා ගන්නවා දෙක මැද මැද කියලා හිතා ගන්න එකයි තියෙන්නේ කොහොම නමුත් මම මේ කියන කාරණා වැටහෙනවද නැත්නම් මේ තේරුම් ගන්න පුළුවන් නැත්නම් හිත මුරකාරයා මුරකාවල් කාමරේ අරින්න නැතුව එක තැනකම ඉඳගෙන යන පෙරහැර දිහා බලා ඉන්න කතාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී කියන එක විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. සබ්බකාය පටිසංවේදී කියන එක දෙසර දෙපැත්තකින් විස්තර කරන්න පුළුවන්. එකක් තමයි ආස්වාද ප්‍රසවාස ආරම්භ කරන හිත හොඳට සමාධිගත වෙච්ච නැති යෝගාවචරයට වැටෙන්නේ හොඳට නාස්පුඩු පුරවාගෙන හුස්ම ඇතුළට ගන්න හුස්මේ මැද හරිය පමණයි. මුල තේරෙන්නේ නැහැ අග තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පිට කරනකොටත් හොඳට නාස්පුඩු පුරවාගෙන පීරගෙන හුස්ම යන මැද හරිය විතරයි තේරෙන්නේ. නමුත් හිත සමාධිගත වුණේ නැත්තම් අන්තිම වෙනකමුත් ওই මැද හරිය විතරයි තේරෙන්නේ. යම් විදියකට ආනාපානෙ දිගේ හිත තැම්පත් වෙන්න පටන් ගත්තා හුස්ම ගන්න නැතුව තිබුණු මේ නාය හුස්ම ගන්න පටන් ගන්නකොටම සංවේදී භාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම හොඳට නාස්පුඩු පුරවාන ගිහිල්ලා ඉවර වුණයි කිව්වත් දිගට තව දුරටත් දිග දුරට දැක ගන්න පුළුවන් ශක්තිය එනවා හිත තැම්පත් වෙනකොට කීකර වෙනකොට. ඒ කියන්නේ වෙනදට වැඩිය ආරම්භක යෝගාවචරය මැද විතරක් දකිනවා නම් පුහුණු කරපු හිතක් සහිත යෝගාවචරයට මුලයි අගයි දෙක ටිකක් දැක ගන්න පුළුවන්. අන්තිමට වෙනකොට හුස්ම ගනුදෙනුව පටන් ගන්නකොටම ඉතාම සියුම් තැන ඉඳලා දුරට ගොරෝසුට යන දිගේ ගිහලා අන්තිම වෙනකන් අවසාන දක්වා දැක් ගන්න යන්න යන්න යන්න යන්න සතිය සමාධිය දිනු වෙන නිසා හොඳට සතිය අඛණ්ඩ වෙනකොට හුස්ම ගමන් කරන තාක්කල් පටන් ගන්න මුලමැදාග ගිහිල්ලා දැන් මේ වෙලාවේ හුස්ම ගැන ඉන්නේ නැහැ කියලා හතරමැද හිස්තනක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම පිට වෙන්න පටන් ගන්නකොටම තේරුම් අරගෙන සම්පූර්ණයෙන්ම ගෙවිලා යනකම් දැනගන්න පුළුවන් වෙනවා. එතකොටත් කියන්න පුළුවන් සබ්බකාය පරිසංවේදී කියලා. එහෙම නැත්නම් ඒකම කියනවා ඉස්සත ඉස්සලා ආසස් ප්‍රසවාසයේ මැද විතරයි දැක්කේ දැන් මුල මැද අග තුනම දකින්නයි කියන්නේ. මේ විදිහට ඕනම සංසිද්ධියක ගාක් වෙලා බල බල ඉන්නකොට මෙතුවාකල් නොදැක්ක කොටස් දකින්න හම් වෙන එක තමයි අපේ මේ භාවනා ක්‍රමේ තියෙන මේ වටිනාකම එනිසා නැවත නැවත නැවත නැවතත් එකම දේ බලන් හිටියොත් තමයි ඒකේ මුල අග දෙක දැක ගන්න පුළුවන්. ඒ නැත්නම් අපි මැද කොටස විතරක් දැකලා දැක්කයි කියලා හිතනවා. ඒ නිසා ඉස්සෙල්ලා අපි දීර්ඝ හුස්ම දැකලා ඊගාට කෙටි හුස්ම දකිනකොට හුස්මත් එක්ක අර කලින් කියපු විදිහට මූණට මූණ දාලා ඉන්නවනම් වැඩි වෙලා හුස්ම එන්නත් කලින්ම හොඳට එළඹිච්ච සීයෙන් ඉන්නවනම් හුස්ම පටන් ගන්නකොටම වෙනදාට නොදැක් නොදැනිච්ච දේ දැන් දැනෙන්න පටන් ගන්නවා. හුස්ම මැද හරිය ගෙවලා ඉවර වේගන යනකොටත් එකපරම අතාරින්න නැතුව ගෙවිගෙන යන හුස්ම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මුල අග දෙක ඉnde ඉnde ඉnde ඉnde විස්තර වශයෙන් දැක ගන්න පුළුවන් වෙනකොට තමයි ශබ්බකාය කියලා කියන්නේ. කොහොම හරි ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද හිස්තන දැකගත්තා කියන එක විදිහටත් ඔක අත්කත් නැද්ද දෙන්න පුළුවන්. ආරම්භ කරන එකනට හුස්ම දෙක මැද උපදේශය අහුවෙන්නේ නැහැ. ඒ වෙලාවේදී මොනවත් නැහැ කියලා කියන්නේ. මුදුවට භාවනා කරන යනකොට හුස්ම ගෙවිලා ඉවරම වුණා. ඊට පස්සේ හිස් තැනකින් ගෙවිලා අනිත් හුස්ම පටන් ගන්නවා කියන අතරමැද ප්‍රවාහ දැක ගන්න පුළුවන් වෙනකොට ඒක නිකන් මේ මේ සාමාන්‍ය ක්‍රමයකට කියන්න පුළුවන් වෙනදාට වඩා හුස්ම රැල්ල හුස්ම ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දැක ගන්නමින් ඉන්නවයි කියලා. ඊට පස්සේ කියනවා පස්සම්බයං කාය සංකාරං කියලා අර මේ විස්තරයේ මුලදීම මතක් කරපු විදිහට ආරම්භක යෝගාවචරයාගේ හිත තැම්පත් නැහැ. කලබලයි. හුස්මත් tempat නැහැ කලබලයි. නමුත් එන්නේ එන්නේ එන්නේ හැමදාම වාඩි වෙනවා වරින් වර වරින් වර හොඳ පරියන්ක හම්බ වෙනවා නම් ටිකක් ඉස්සරහට යනකොට යනකොට වාඩි වෙලා ටික වෙලා කරනකොට ආනාපානයේ සංසිඳීමක් වෙනවා. එන්නේ එන්නේ එන්නේ තුනී වෙනවා. ඒ තුනී උනත් සතිය අතාරින්න නැතුව සියුම් ආනාපානේ බව දැක ගන්න පුළුවන් වෙන විදිහට අරමුණට මූණට මූණ දාලා හිටිනවා. ආන්න හොම වෙනකොට එන්නේ එන්නේ එන්නේ හිතෙයි ආස්වාස ප්‍රසවාසයේ සංහිඳියාවක් එන්න පටන් ගන්නවා සංසුන් වීමක් එන්න පටන් අර ගන්නවා ඒක තමයි පස්සම්බනේ කියලා කියන්නේ සංසිඳුවමින් සංසිඳුවමින් කියලා තුනී කරමින් තුනී කරමින් මේ සතිය දිගට පවත්වන්න පුළුවන් විදියක් වෙනවා ආනාපානයේ සියුම්ුණත් මෙතෙන් ගියාම බලානින්න හිත පටන් අරගෙන ටිකක් වෙලා ගත වෙලා තිබුණත් අතරක් නොතබ දිගටම සතිය පවත්වන්න පුළුවන් වෙනකොට තමයි ওই සංසිඳීමේ කටයුත්ත සාර්ථකත්වයකට එන්නේ ඒ නිසා ආධුනික යෝගාවචරයේ මුලි මේ தත්තර එන්නේ නැහැ. උගාක් වෙලාවට ශබ්ද නිසා, පිටිවිලි නිසා, වේදනා නිසා හිත කඩා ගන්නවා.